ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. අයිබෝන් සුබ උදෑසනක් වේවා. පොසොන් මාසයේ පුර පොහොය ගෙවි ගොහින් ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ රටක් පාලනය කරන හැටි, ආර්ථිකය නංවන හැටි මේ කරුණු නොවේ දේශනා කළේ. නමුත් එම දේශනා සූත්‍ර ධර්මවල ඇතුළත් කරුණු වලින් සමාජයක් රටක් දියුණු කරන හැටි ජීවත් වෙන කලාව හා ශිල්පය දැනගන්නට කදිම පාඩම් උකහාගත හැකි බව අප විසින් දැනගත යුතුයි. රටක් පාලනය කිරීමට නියම මාර්ග දෙකක් දේශපාලන මූලධර්ම දෙකක් තිබෙන බව එක්තරා රජ කෙනෙකුට පුරෝහිත බමුණා ඉගැන්වූ ආකාරය මෙසේ. එක්කෝ රටවැසියන්ට පාලක කටයුතු එපාවන තරමට රටවැසියාට උසස් වෙන්න ඉඩ දිය යුතුය. නැතිනම් පාලක කටයුතු වලට රටවැසියාගේ ඉවවත් නොවැටෙන තරමට රටවැසියාගේ ජීවන తত্ত্বය අමාරු කරගත යුතුයි පහත් කළ යුතුයි. මේන් වඩා උසස් උත්තර ක්‍රමය වන්නේ රටවැසියා දියුණු කිරීම උසස් වෙන්න ඉඩ ලැබෙනවා ආචාර්ය අමරදේවයන් දස්කම චිත්‍රපටයේට ගැයූ ගීයක් සිහිපත් කරනවා අනිත්‍ය ධර්මය එයින් අපට වටහා දෙ අපට වටහා දෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බුද්ධාගමේ ඉගැන්වීම් අතර ප්‍රධානයි මේ ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර ගීතය ඇතුළත් වුණේ එඩ්වින් සමරදිවාකර සංගීතඥයා තනුවෙන් සංගීතයෙන් අලංකාර කළ දස්කම චිත්‍රපටයටයි. සසර සාගරේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැවි මැරේ සසදා වනේ නිසල නැතේ සසර නැතේ නොතිර සසර සාගරේ කවට සිනාදා ආ කුමන නැතුම් කෙලි කවට සිනාදා මරුට නොමැත කිසි විටකද පාරා ඔබට නොදන්වා මරු වෙලියාදා යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ නොතිද සසර සාගරේ ඉක්තිද මැරේ යලි ඉතිදේ නොතිද සසර සාගරේ නොතිද සසර සාගරේ කය નિසරුයි නැත පවතින්නේ කල ඔන පමනයි මෙලොව රැඳෙන්නේ නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ අපතයි මිනිසුනේ ඇයි නොසිතන්නේ නොතිර සසර සාගරේ ඉපිද වැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ ශක්‍රීය මායම් නම් වූ රාජධර්ම පමණක් නොවේ සකල කලා ශිල්පයන්ද පාලකයන් විසින් උගත යුතුය. දැනටමෙන් කලා ශිල්ප කියන්නේ චිත්‍ර ඇඳීම, නැටීම, ගායනය, වාදනය පමණක් නොවේ. ගස්යෑම, පීනීම, දිවීම, කඩු, තුවක්කු දුණු ආදී ආයුධ පාවිච්චි කිරීම, පොර බැදීම, අශ්වයන් ඇතුන් පිට යාම, සීසෑම ආදී සිව්සැටක් කරුණුවලට. සිව්සැටක් කියන්නේ 64ක්. කොටින් කියතොත් මිනිහෙකුට ජීවත් වීමට ඕනෑ කරන සියලුම දේ සම්බන්ධ දැනීමක් පාලකයන්ට තිබිය යුතුය. ඒවායේ දක්ෂ වූ පමණට පාලකයා දක්ෂයේ. මේ කරුණ උපුටා ගත්තේ හෙන්ඩ්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගේ ශාත්‍රීය මායම් කියන පොතෙන්. ඒ පොත වටින පොතක්. ලිපි එකතුවක්. එයත් මතක් කරන්නට ඕනේ. W ප්‍රේමරත්න විසින් නිරිඟුව චිත්‍රපටයට ගැයූ කරුණාරත්න අබේසේකර රචනා කළ මේ ගීතය ප්‍රසිද්ධ ජනප්‍රිය ගීතයක් වුණා. ආරේ චන්ද්‍රසේන සංගීතඥයා විසින් මෙහි තනුව නිර්මාණය කළා. අපි බලමු ඒ ගීතය රස විඳින්න. ගේ තුන් සපුර පුරා මෙහි දුන්නු පියයු 等我等。 මම තැනකින් දිවිලා සලන ගඟයයි වෙන්දලා අපද සිටියට ලං වේලා වෙදෙනු ඇතවි මං මුලා මිහිලියගේ තුනු සපුව පුරා විහිදුණු පිය යුරු යුවල නිරා විහිදුණු සල්ලුවෙන් සයතනොතා හිමි බිඟිපා මින් කියන කතා මිහිලියගේ තුනු සපුව පුරා මිහිදුණු පියයුරු යුවල නිරා මිහිදුණු සලුවෙන් ජයට නොතා හිමි බිඟිපා මින් කියන කතා හතුරා අත තිබෙන ආයුධයට සමාන ආයුධයක් තමාගේ අතේ නැතිනම් කිසි කලක සටනට නොයා යුතුය. බලකොටුව තුලට වී ශක්තිමත් වන තුරු ආරක්ෂා වීම පරාජයක් නොවේ. පසුබැසීම පරාජයක් නොවේ. හතුරාගේ ශක්තිය ගෙවි යන තුරු තමාගේ ශක්තිය පරිස්සම් කරගත යුතුය. පැරණි රජවරුන්ට දෙන ලද අවවාද අතර වැදගත් පාඩමක් අපට කියා දෙනවා. ඒ කාරණය සිහිපත් වෙන ගමන් පොසොන් උදාව පහුවෙලා පොසොන් සඳ බැහැ ගිහිල්ලා අද අලුත් දවසක් උදා වෙලා ආරේ චන්ද්‍රසේන සංගීතඥයාගේම තනුවක් මේ තනුව ගීත රචකයෙක් වූ පී.එම්. සේනරත්න අතින් හැඩවැඩ වුණා. වික්ටර් රත්නායකයන් මේ ගීතය මුලින් ගායනා කළා. ඊට පෙර ආරේ චන්ද්‍රසේන සංගීතඥයාම ඒ ගීතය ගායනා කොට තිබෙනවා. අපි එම ගීතයට සවන් යොමු කරමු. හරකා නැතුව මිනිහාට ජීවත් විය නොහැකි. එහෙත් හරකා ඕනෑවට වඩා ලං කරගෙන තමා කිලිටි නොවිය යුතුය. ඒ සතාගෙන් තමාට ඕනෑ වැඩ ගන්නවා මිස ඒ සතාගේ වැඩ තමා විසින් නොකළ යුතුය. ඉන්ද්‍රානේ විජේ බණ්ඩාර ගායන ශිල්පිනිය එඩ්වින් සමරදිවාකර සංගීතඥයා තනුවෙන් අලංකාර කළ දස්කම චිත්‍රපටයට ගීයක් ගැයුවා. ඒ ගීතයක් අතිශය ජනකාන්ත වූවා. කරුණාරත්න අබේසේකරයි එම ගීතයද රචනා කළේ. එය කෘෂිකර්මයට සම්බන්ධ පුවතක් සමග ජීවන සමාජ දර්ශනයක් පළ කරනවා. දන්වන් කරල් නැමිලා දිනේ ගෝයම් පැතිලා කුදුලේ දන්වන් කරල් නැමිලා දිනේ දන්වන් කරල් නැමිලා කුසල වූසින් තමයි රන්වන් කරල් මෙලිලාගේ රන්වන් කරල් මෙලිලාගේ කොයම් සැසින්දා රන්වන් කරල් මෙලිලාගේ රන්වන් කරල් මෙලිලාගේ නිතර නිතර දඬුවම් කරන්නට යාම රජෙකුගේ දුර්වලකමක්. එක වරදකට එක්කෙනෙකුට දෙන දඬුවම ඒ જાතියේ වරදක් නොකිරීමට අනිත් අයට පාඩමක් විය යුතුයි. එයින් රටවැසි වැඩි දෙනෙකුගේ ජීවිතත් දේපලත් රැකෙනවා පමණක් නොවේ. රාජ්‍යයේ කටයුතුද පහසු වනවා. අපට නිරන්තරයෙන් කතා කරන ගුවන් විදුලියේ ශ්‍රාවකෙක් රසිකෙක් වන ලියන්මල අබේසිංහ මේ සහෘදයා හදිසි අනතුරකට ලක් වුණා. ඔහු සුවපත් වේවා කියා අප පතනවා. ඒ වගේම පහුගිය කාලේ අපාතරින් වෙන්වුණු ආනන්ද පෙරේරා සංගීතවේදියා ගායන ශිල්පියා ෂර්ටන් ප්‍රේමරත්න සංගීතවේදියාද නැවතත් සිහිපත් කරනවා. ඇලන් රත්නායක විසින් ග්‍රැමෆෝන් තැටියකට ගැයූ ගීයක් අසන්නට සූදානම් වන්නේ. සුදත්ත හොඳින් දෙන්න. දානය පරිත්‍යාග කළ අනේ පිඩු සිතානෝ ජේතවනාරාමය හැදුවේ. ඒ ජේතවනාරාමය ගැන කියවුණු ප්‍රබල ගීයක්. එහි යම්නම් ශ්‍රව්‍යමය දෝෂ තිබෙන්නට පුළුවන්. නමුත් පුංචි කාලේ අප ඇසූ මේ ගීතය නැවත ශ්‍රාවකයන්ට රසිකත්වය පිණිස අපි අසන්නට දෙන්න සූදානම්. పిండిక ఏతాను లోకోతరసి ధర్మిన పాల విజయముని భూతా దేవిహారయ విజయముని భూతా దేవిహారయ జేతవనారాణి అభిరంగని జేత සංගපත්තු කරයනෙතේ හිතානු සංගපත්තු කරයනෙතේ කුටි තස් බුද්ධ පමුකස සංඝසදනේ සංසාරේ ගොරාදීතයනි නිදනා ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක අලුත් අලුත් සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි